අරුන්දති කුරුකුල සූර්ය දස්තර නෝන් මහත්මිය එහෙනවද ස්වාමීන් වහන්ස එහෙනවා එහෙනවා අවසරයි ස්වාමීන් වහන්ස මේ දැන් අපි සක්මන් භාවනාව කරනකොට ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කරනකොට ශරීරයනේ රූප රූප කොටස ශරීරයනේ දැන් සාමාන්‍යයෙන් අපිට කියලා දෙන්න තිබ්බේ මේ අරමුණ අඩිය තියෙන එකට මනස යොදවලා අරමුණ හිත පිටතට යන්න දෙන්නේ නැත්නම් ඒක ඒ භාවිතය තමයි පුරුදුනේ අවුරුදු ගාණක්. ඉතින් හැමතිස්සෙම තිබුණේ සතිමත්ව ඒක කරගෙන යන්න ඉතින් හිත පිටත ගියාට ඒක කමක් නැහැ ආපහු ගෙනලා ඒක දිගට ඉස්සරහට ඇවිදිනවා. ඉතින් මේ ළඟදී ස්වාමීන් වහන්සේ මේ යනකොට ඒක තේරෙන්න පටන් ගත්ත මේ ගමන යන්නේ මනසේ මෙහෙයුමක් ඇතිව කියලා. ඒක තේරුණේ ස්වාමීන් වහන්සේ දැන් අඩිය උස්සලා එක කකුලෙන් හිටගෙන ඉන්නත් පුළුවන් ඕනේ නම් ඊට පස්සේ ඒ කකුල ඉස්සරහට තියලා බිම තියන්න පුළුවන් ඕනේ දෙයක් කරන්න පුළුවන් මේ මනස මෙහෙයවනකොට. ඒතර අර ස්වාමීන් වහන්සේ අරුණ මනතුංග මහත්මයා කිව්වා වගේ දැන් මොහොතකට හරි ඇවිදන් යනකොට හිත පිටතට ගියොත් සතිය බිඳුනොත් හරි පිටතට ගියොත් හරි සමතුලිතතාවය නැති වෙලා වැටෙන්නත් යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට නැවත නැවත හිත එනවා අර දැන් ඇවිදින එක ඒ ක්‍රියාවට ඉතින් එතකොට මේ දෙක මේ වගේ හොඳින් දැකීමටද ස්වාමීන් වහන්සේ අප නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ නැත්නම් ඊට වැඩි ගැඹුරු දෙයක්ද? නාම රූප පරිච්ඡේද ඥාණයට යන්න ඔය වැටහීම තියෙන්න ඕනේ. එතකොට මේ නාමය, මේ රූපය මේ දෙක අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙමින් ක්‍රියාත්මක වෙනවා කියන ඔය වැටහීම වඩා වඩා දියුණු වෙනකොට තමයි නාම රූප පරිච්ඡේද පරිච්ඡේද කියලා කියන්නේ වෙන් වෙනවා කියන එකනේ වෙන් කරනවා එතකොට පැහැදිලිව Tamanට වැටහෙන්න ගන්නවා රූපය වෙනයි නාමය වෙනයි මේ දෙක මෙන්න මෙහෙම වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා කියලා ඒක හරියට උපමාවෙන් දක්වන්නේ අර මේ මණිකක මැද්ද සිදුවක් හදලා නූලක් අමුණලා තියෙනකොට මේ මැණික් කැටයයි මේ නූලයි කියලා වෙනම පැහැදිලිව පේනවා. අන්න ඒ වගේ මේ සිතයි මේ කයයි මේ නාමයයි මේ රූපයයි කියලා අපට මේ සංකීර්ණ ක්‍රියාවලිය තුළ ඒ දෙක පැහැදිලිව වෙන් වෙන්ව දැනෙන්නට ගන්න. ඒක වෙන් වෙන්ව තියෙන එකක් නෙමෙයි ඒකාබද්ධවයි තියෙන්නේ. හැබැයි ඒ ಗುಣ වශයෙන් අපට එහි තියෙන වෙනස පැහැදිලිව ප්‍රකට වෙන්න ගන්නවා. අන්න ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ. ඉතින් එතනට යන්න ඔය වැටහීම අපට අවශ්‍යයි. ඒක දිනු කරන්න දිනු කරන්න තමයි මේ වැටහීම ඒ ඥානය දිනු වෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මේ ඥානය කියන එක මේක අවස්ථාවක අපිට රේඛාවක් ඇඳලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි මේක අනුක්‍රමෙන් දියුණු වෙන එකක්නේ අරහත්ත්වයට දක්වාම අපේ හැම ඥානයක්ම හැම ගුණයක්ම අනුක්‍රමයෙන් වැඩෙනවා එතකොට අපි දැන් යම් අවස්ථාවක ඉන්න පුළුවන් ඊළඟ සතිය වෙනකොට ඊට වඩා හොඳ අවස්ථාවක් ඉන්න පුළුවන් එහෙම එහෙම අරහත්ත්වයට දක්වාම අපට වඩවන්න පුළුවන් අරහත්ත්වයෙන් පස්සේ තමයි ඒක නවතින්නේ නවතින්නේ කියන්නේ එතනින් එහාට සංස්කාර ධර්මයන්ගේ 아무තු અભිවෘද්ධියක් නැහැ නේ එතනින් පස්සේ එහෙමයි සන්නස ඒක අර මුලදී අපිට දැන් අපි ඉගෙන ගත්ත මම ඉගෙන ගන්න වෙලාවලදී අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්න පටන් ගන්නේ සතතාභ්‍යාසය නැවත නැවත පුහුණු කිරීම, භාවිත බහුලීකృత බව, සති සම්පජඤ්ඤය දියුණු වීම, ඊට පස්සේ පියවරෙන් පියවර අපි වඩා සියුම් දේ ස්පර්ශ කරන්නට පුහුණු වීම. ඉතින් අන්න එහෙම තමයි අපේ අපේ වැටහීම අවබෝධය ටික ටික ටික ටික පියවරෙන් පියවර ඉස්සරහට ගැඹුරට යන්නේ. එහෙමයි සර්. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.